ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ වැලිගපොළ අම්බැවිල ගලපාත පුරාණ විහාරාධිපතිව වැඩවිසූ ශ්‍රී සද්ධර්ම වාගීශවර පූජ්‍යපාද බැන්දිය මුල්ලේ විපස්සී තිස්ස නායක ස්වාමීන් වහන්සේ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 ජරා ධම්මෝං හි ජරං අනකීතෝති අභින්නං සත්‍ය වෙක්ති සබ්බං ව්‍යාධි ධම්මෝං හි ව්‍යාධින් අනකීතෝති අභින්නං සත්‍ය වෙක්ති සබ්බං මරණ ධම්මෝං හි මරණං අනකීතෝති අභින්නං සත්‍ය වෙක්ති සබ්බං සබ්බේහි මේතියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් සත්‍ය විච්චි සබ්බං කම්මස්ස කෝම්හි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා සත්සදායාදෝ භවිස්සාමීති අභින්නම් පත්ත වෙච්චි සබ්බං ඉච්ඡියාවා පුරිසේන වා ධත්තේන වා පබ්බජිතේන වා පීති පින්තුනි සෝකාග්‍රෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිනක් මහා සංඝ රත්නයේට ඒ වාගේම සිව්වනක් පිරිසකම ඉදිරිපත් කළා එක්තරා කාරණා පහක් පිළිබඳ ඒ කාරණා පහ නිතරම මෙනෙහි කරන්ට නිතරම හිතන්ද ඒ කාරණා පහ හිතන විට තමන්ටම තමන්ගේ ජීවිතය ගැන පුදුම විදිහේ අවබෝධයක් යථාවබෝධයක් යෝනිකෝ මනසිකාරයෙන්ම යථා භූතඥානයෙන්ම තමන්ගේ කය පිළිබඳව මරණය පිළිබඳව ඒ වාගේම තමන්ට සංසාරගතව ඊටාම වැඩගත් කොට ලං කරගන්ත පිටුවහල් කරගන්ත තිබෙන කාරණාව පිළිබඳ වූ කර්මයේ පිළිබඳ මෙන්න මේ කාරණා නිතර මෙන්නී කරන්නේ ඒ මෙනෙහි කිරීමට පුද්ගල පිරිසක් එහෙම නැත්නම් විශේෂ පුද්ගලෙක් හැටියට දැක්ුවේ නෑ. ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බතිතේනවා. ස්ත්‍රීන් මේක හිතන්ට ඕන, ගෘහස්ථයින් හිතන්ට ඕන, පුරුෂයන් හිතන්ට ඕන, පැවිදි උතුමන් වහන්සේලාත් හිතන්ට ඕන. අද අපේ උපාසකම්මලා උපාසක මහත්තුරු මේ කරුණ කරුණින්ට වඩා මධ්‍යස්ත වූ අය බලන්න කල්පනා කරලා කොයිතරම් දුක හිතෙනවද කුඩා දරු පැටවු දුවනවා දැක්කහම Tamante හිතෙනවා මමත් ඒ කාලෙ මෙහෙම ජීවුවා ඒ වගේම මේගොල්ලෝ ලස්සන සින්දු කියනකොට හොඳට හඳක් තිබිච්ච කෙනෙක් හොඳට දක්ෂ ලෙස සින්දු ගායනා කළා ඒ වගේම කවි ගායනා කළා මේ එක එක ශක්තියින් පිළිබඳ තමන්ට අද ආවර්ජනා කරන්ට බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. මහණෙනි තමන් නිතර හිතන කාරණා පහක් තිබෙනවා. මේ කාරණා පහේ පළවෙනි එක මම මේ දැන් කියන්නේ. ජරා ධම්මෝ මෙහි ජරං අනපීතෝපි අබින්නම් සච්චරිත්තිකබ්බං. තමන් මහලු වෙලා දැන් දැන් මහලු වීම පිළිබඳ අද ලෝකේ සමාජයේ රටවල් වල බලාගෙන යනකොට මේ තියෙන හැම දෙයකටම අපිට විසඳුමක් පේන්නේ නැති හැම දෙයකටම මෙන්න මේ ධර්මතාවයේ ගත්තොත් පින්නතුනි ඔබ හිතන්නේ කොයි විදිහේ පිටුවහලක් ලැබෙයිද? දැන් බලන්න මේ ජරාව తත්වය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපෝබ කතා කරන ජරාව නෙවෙයි පින්නතුනි. මේ කියන්නේ ලක්ෂණට තිබ්බ බම්පෙක තියාගෙන ක්‍රේල් එක තියාගෙන කට් එක කපාගෙන හරි ලස්සනයි කියලා බොහෝම ආඩම්බර ලීලාවෙන් Tamange කොණ්ඩේ තියාගෙන හිටියා අද මොකද වෙලා තියෙන්නේ දැන් මේ බුදුහාමුදුරුව පෙන්නනවා මහණෙනි මේ කියන්නා වූ ශක්තින් අත ඒකාබද්ධව ඔබේ ඔය දෙතිස් කුණපේ එක එක අංග දි รา පත් කරනවා අන්න ජරාව දිව්‍යෝතෙන්ට එතකොට ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන මේ අකම ඒකාබද්ධතාවෙන් සැදුම්ලත් දෙතිස් කුණපය තප්පරයක් ගානේ දිරමින් දිරමින් යන්නේකට තමයි මේ ජරාවටපත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මහණෙනි නිතරම හිතන්න කුමක්ද ජරා ධම්මෝ හි ජරං අනපීතෝති අබින්නම් පච්චවිච්චිකබ්බම් මම ජරාව ඉක්මාගිය පුද්ගලෙක් නෙවෙයි මම ජරාවට අනිවාර්යෙන්පත් වෙනවාමයි ඒකයි බුදුහාමුදුරෝ දේශනා කළේ මහණෙනි නිතර මෙනෙහි කරන්ද මම දිරනවා මගේ ඇටකටු දිරනවා මෙන්න මේකයි අද ලෝකයට දෙන්න තියෙන ඉහළම පණිවිඩය. දෙවෙනි කාරණේ වශයෙන් උන්වහන්සේ පෙන්නනවා ව්‍යාධි ධම්මෝ මේ ව්‍යාධින් අනසීතෝති අබින්නම් පච්චවික්ති සබ්බං නිත්‍යාවා පුරුසේනවා ගහත් වෙනවා පබ්බදිතේනවා. දෙවෙනි කාරණය පින්නතුනේ රෝග පීඩා ආදී හැදෙනවා. මේ ශරීරයට රෝග හැදෙනවා. මේ ලෙඩ වෙනවා ලෙඩ වෙනවා රෝගය වැළඳෙනවා මුළු රෝගයන්ට ආකරයක් බඳු ස්කන්ධයක් මන් දරාගෙන සිටින්නේ. පින්නතුනේ ගිරිමානන්ද සූත්‍රයේ පින්නතු පිරිත් පිරිත් පොත කියවනවානේ මේ පිරිත් පොත කියනකොට ගිරිමානන්ද සූත්‍රයේ අරන් බලන්න අර ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාමුදුරන් සර්ගත කරලා තිබෙනවා මොන තරම් ප්‍රමාණයක් මේ ස්කන්ධය තුල රෝග පීඩාදිය ඇතුළත් වී තිබෙනවද කියලා චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ දිවා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ දන්ත රෝගෝ කාසෝ සාසෝ විනාසෝ දහෝ දරෝ කුච්ච රෝගෝ මුච්ඡා පක්ඛන්දිකා සූලා විසූතිකා කුට්ටං ගණ්ඩෝ කිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විචක්තිකා ලෝහිත පිත්තම් මදුමේ වංශා පිලකා බගන්දලා පිත්ත සමුත්තාන ආබාධා සෙම්ම සමුත්තාන ආබාධා වාත සමුත්තාන ආබාධා සංනිපාතිකා ආබාධා ඕපක්කමිකා ආබාධා කම්ම විපාකජා ආබාධා සීතං උම්නම් විදච්ඡා පිපාසා උච්චාරෝ පස්සාවෝති මේ ගිරිමානන්ද සූත්‍රයේම එන මේ ස්කන්ධයක් දරාගෙන පංචස්කන්ධයක් කබාගෙන ක්‍රියා කරන මිනිසාට කියනවා ඔබේ ඇඟ ඇතුලේ තියෙන රෝග අණුව ගැන පොඩ්ඩක් කල්පනා කරපන් ඉදමට ඉස්සරින් මේක ඇතුලෙන් දිනපතාම එක එක රෝග එක එක දෙනවා ඔබ හම්බ කරපු මුළු ශේසතම ඔය එක රෝගයක් වෙනුවෙන් ඔබට වේදන් කරන්න වෙනවා. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ මහණෙනි ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් ඔය ව්‍යාධිය කියන එක ලෙඩ කියන එක රෝග කියන එක කවුරුවත් එහෙම මේ පස්සට තියලා වැඩ කරන අය නෑ. හොඳට දැනගෙන දැනගන්න පින්නතුනේ ඔබත් මැරෙනවා ඒ වගේම ඔබටත් මරණය සඳහා ව්‍යාධිය සම්පූර්ණම ක්‍රියාත්මකයි. එහෙමනම් දැන් ඔබට කරන්න තියෙන පළවෙනිම යුද්ධයේ සංග්‍රාමයේ කුමක්ද? තමන්ගේ ව්‍යාධිය කියන එක නැති කරන්න නම් තමන් නිතරම මෙනෙහි කරන්න මම දැන් අද හොඳයි මට අද කිසි දුකක් නෑ ලෙඩක් නෑ අද ඔබ හොඳයි නමුත් හෙට අනිද්දා වෙනකොට ඔබේ ශරීරගත මේ කොටස් 32 ඇතුළත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පස් කඳ තුල ඇතුළතින් කුමන රෝගයක් ඉස්මතු කරයිද කියලා ඔබ දන්නවද? එහෙම ඇති වුණොත් එහෙම ඔබ තමයි මේ ලෝකේ පළවෙනිම අහිංසකයා බවට පත් වෙන්නේ ආරෝග්‍ය ශාලාවක කණි හුද කලාවේ ඇඳකට වෙලා ඔබ කල්පනා කරනවා මම මෙතුවක් කල් සටන් කරේ ඉදමට සටන් කරේ මගේ ප්‍රදේශයේ බේරගන්න නමුත් මට දැන් සටන වෙලා තියෙන්නේ පරිබාහිර වූ යුද්ධයක් නෙවෙයි මට දැන් තියෙන්නේ මගේ ශරීරයේම තියෙන මා ඇතුළතින්ම පැන නගින ව්‍යාධියෙන් බේරෙන්න ලොකු කටනක් මට දැන් තියෙනවා මෙන්න බුදුහාමුදුරෝ දේශනා කළපු දෙවෙනි කාරණය ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මරණ ධම්මානම් භික්කවේ සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජං මෙන්න ඊටාම ලක්ෂණ වාක්‍යයක් ආපු තැන මා මේ කියන්නේ පින්නතුනේ තුන්වෙනිව මෙනෙහි කරන්න කිව්වේ මරණ ධම්මෝම්හි මරණං අනසීතෝති අබින්නම් පච්ච වෙක්ති තබ්බං ඒ සඳහා තමයි මම මේ කාරණේ කිව්වේ මරණ ධම්මානම් වික්කවේ සත්තානං ඒවන් ඉස්සා උපද්දම් මහන්නේ නිතරම ඔබ මෙනෙහි කරන්ඩ මැරෙනවා මැරෙනවා මැරෙනවා මම මැරෙනවා මම මැරෙනවා මම මැරෙනවා කියන මේ සංකල්පය මනසට හුරු කරන්න මම මැරෙනවා කියන සංකල්පයේ තුල මානසිකත්වයේ ඇති කරගන්න මේ මානසිකත්වයේ මානසිකත්වයේ කියන එක ශක්තිමත් වෙන්නේ කුමන යථාර්ථයක් සඳහාද අන්න පින්නතුනේ ඒ යථාර්ථයේ උඩ තමයි මිනිසා ජීවත් වෙන්නේ. ශරීරයේ පිළිබඳ තිබෙන ව්‍යසනය, ශරීරයේ පිළිබඳ තියෙන දුර්වලතා, අවලක්ෂණ භාවය, දෙතිස් කුණපය මේවා නිතරම උන්වහන්සේ දේශනා කරනවා. ඒ වගේ මේ සමහර දෙනාගේ ලක්ෂණකම කියන එක ආපු ගමන් එයාට දැන් රෝගී පුද්ගලයෙකුට පෙරෙප්පු දෙකක් දන්නවනේ පාවහන් දාන්නේයි වික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී වදාරනවා මහණෙනි ගිලානසනාපස්ති. පාවහන් දානවා නම් ඔබ ගිලණෙක් විය යුතුයි. ගිලණෙක් වෙලා පාවහන් දාගන්න ඕන ඒක ගිලණෙකුට යෝග්‍ය වූ ආභරණයක් නෙවෙයි. දෙනෙකුට අත්‍යවශ්‍ය වූ භාණ්ඩයක් වෙනවා. නමුත් දැන් මේ සමහර දෙනෙකුගේ මේ සෙරෙප්පු දෙමිල්ල බලන්න සම්පූර්ණයෙන් මේක ආභරණයක් නෙපින්නතු. සෙරෙප්පුව යනු ආභරණයක්. ලෝභයේ පදනම් කරගෙන ආර්ථිකයේ මුඛ්‍ය પરමාර්ථයක් කරගත්තු කෙනා කවදාකවත් Tamange ධර්මයේ ඇහිල්ලක් නෑ. ව්‍යාධිය ලෙඩවීම ගැන හිතන්නේ, ජරාව ගැන හිතන්නේ නෑ. එහෙමනම් හැම දිනෙකම තේරුම් ගන්න ඕන මේ ව්‍යාධියේ ලෙඩවීම සම්පූර්ණයෙන්ම අර මම දැන් මේ කියාගෙන එන මරණයට ඊටාම සමීප මාර්ගමේ දැන් මේ කතා කරන්නේ මරණය ගැන මරණය කියන එක මුඛ්‍ය වූ යථාර්ථවාදී යථාර්ථයක් කරගත්තොත් මානසික වශයෙන් විතරම මෙනෙහි කරනවා මම මේ මොන දේ කළත් නැරෙනවා මම නැතුවක් නැරෙනවා සතන් කළත් නැරෙනවා යුද්ධ කළත් නැරෙනවා ඒ වගේම මම පාසල් ගියක් මැරෙනවා ඉගෙනුවක් මැරෙනවා ඉගෙන ගත්තත් මැරෙනවා එතකොට මේ මරණය තමයි මේ තේමා කරන්නේ දැන් ධර්මපාල ජාතකයේ එන කතාවක් කියුමන්ද මේ ධර්මපාල මේ පුද්ගලයා තමන්ගේ භාර්යාවට පුතාලට ඔක්කොමද කියලා දුන්නේ මොකද මරණානුස්මෘති භාවනාව කරන්න දරුවෝ මරණානුස්මෘති භාවනාව මම මැරෙනවා මම මැරෙනවා මම මැරෙනවා මේක හැමතිස්සෙම තමන් දවසට වෙලාවක් තබාගෙන මම මැරෙන පුද්ගලෙක්. එහෙමනම් ඇයි සැක? මම මැරෙන පුද්ගලෙක්. එහෙමනම් ඇයි මේ द्वේෂය? මම මැරෙන පුද්ගලෙක්. එහෙනම් මේ ඇයි පලිගණ්ඩයන්? මම මැරෙන පුද්ගලෙක්. එහෙනම් ඇයි මේ කලකෝලාල? මේ හැම එක්කෙනෙක්ම මේ රටේ ජාතිය කාපු ජාතිය විනාශ කරන පාපතර ප්‍රේතයෝ භූතයෝ යක්ෂයෝ පිසාචයෝ වෙනවා පමණක් නොවේ පින්නතුනේ නිරය තිරියක් പ്രേත අසුරනිකාය භාරව සම්පූර්ණ ඉන්න යමපල්ලෝ. ඒ යමපල්ලෝ වීමට හිතක් ගන්න වගේ දෙයක් තමයි රටට වින කරන්නේ. රටට වින කරන මුළු ජාතියක් සඳහා වින කරන ජාතියක් සඳහා තිබෙන පොදු වස්තු විනාශ කරනවා නම් අන්න പ്രേත නිකායට යන්න යමපල්ලෙකු වීමේ ඒ ටිකට් එක ලබා ගත්තා. අසරණ දරු දැරියන් ඒ අසරණ දරු දැරියන්ගේ සම්පූර්ණම ගරුත්වය විනාශ කරන කාම අපසාර කරන මේ හැම දෙනෙක්ම කරන්නේ කුමක්ද සම්පූර්ණම මේ ආත්මයේදී කියයි මං අහවල් પરම්පරාවේ අහවල් පවුලේ අපි තමයි ශ්‍රේෂ්ඨය ශ්‍රේෂ්ඨකම පින්නලා දැම්මම තියෙනවා සමහර ගුරුවරු අරගෙන බලන්න ඒ වාගේම පූජ්‍ය පූජකාය මේ හැම දිනෙකම එක හැම ශේස්ත්‍රීකම ආය සෑම දෙනෙක්ම මේවා අද ජනතාවට කියා කියා දෙන්න ඕන. ජනතාවකින් කෙරෙන්නා වූ වැරදි මේවාය කියන එක මේ බුද්ධ ආගමේ අපේ භික්ෂුන් වහන්සේලා පමණක් නෙවෙයි අනිකුත් ආගම් වල අපේ ගරු පූජකවරු මේ පියතුමන්ලා ඔක්කොම අපි සියලු දෙනාම ඒකාබද්ධව මේක රටට දැන් මහා වේගෙන් කියාගෙන යන්න ඕන. ඔබේ ආගමේ හැටියට තියෙන ආදීනවේ කියන්නේ මගේ බුද්ධාගමේ හැටියට තියෙන ආදීනවේ මම කියනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ මේ මරණ ධර්මයේ පිළිබඳ සෑම දිනකටම සෑම ශේස්ත්‍රයකම හැම දිනෙකම පොදුවේ ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා. කුමක්ද හිතන්නේ? මරණ ධම්මෝ මෙහි මරණං අනුචීතෝති අබින්නම් පච්ච වෙච්චිතබ්බං. මේ මරණය ගැන කතා කරනකොට මේ මරණය ගැන හිතනකොට මේ මරණය ගැන මෙනෙහි කරනකොට පින්නතුනේ අපි හැම දිනෙකම මේ මරණය ඔස්සේ ඊටාම යහපත් පිරිසක් වෙනවා. එයි මැරෙන අය දැන් මම ධර්ම දේශනා කරනවා. දැන් මගේ නායක හාමුදුරුවෝ ගත්තාම ගුරු හාමුදුරුවෝ ගත්තාම ධර්ම දේශනා කළා. මේ වාගේ එක එක අර પરම්පරා න්‍යාත හාමුදුරුවන්ගේ පිළිවෙලින් අපි ධර්ම දේශනා කරනවා, පිරිත් දේශනා කරනවා, සමාජ සේවාවල් කරනවා. ඊළඟට මම මේ මරණ ධර්මයට හසු වෙනවා. ඊළඟට මගේ ශිෂ්‍යවරයන් වහන්සේ නමක් තමයි ඊළඟට මතුවෙන්නේ. ඔය වගේ මේ රටේන සෑම සීල භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් දැන් ඊළඟ අවස්ථාවට එන්නේ මේ දැන් මේ પરම්පරාව මේ වෙලා තියෙන කුමක්ද? හිතපු හැම પરම්පරාවකම පිරිසට මරණේ ඉරණම වුණා. මරණේ ඉරණමෙන් උන්වහන්සේලා අපවත් වී වදාලා දැන් ඉන්න භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි මේ හැම දිනාටම ධර්ම දේශනා කරනවා. දැන් මේ විදිහට ගිහි පින්වතුනි ඔබටත් ඒ විදිහමයි. ඔබ ගැන දරුවෙකුටවත් සමාජයටවත් නරකක් නොහොඳක් කියන්න ඉඩක් තබන්න එපා. ඇයි? ඔබ මැරෙන කෙනෙක්. ඒ නිසා මරුණත් ඔබට කවදා හරි කරන ලද නරක දේවල් වලට වාචිකව හෝ වන්දිගවන්ත සිද්ධ වෙනවා. මේ නිසා තමයි මරණ ධර්මයේ මෙනෙහි කරන්නේ. දැන් මරණ ධර්මයේ ගැන කතා කරනකොට පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මේ මරණ ධර්මයේ ගැන ඉතාම ලස්සන කියවනක් පින්නතුන් පිරිත් පොත මේ කියවන අපේ හොඳ බෞද්ධ පින්නතුන් සිටිනවා. මේ පිරිත් පොතේ සත්‍ය විභංග සූත්‍රයේදී ඒ සත්‍ය විභංග සූත්‍රය හොඳට කියවලා බලන්න සත්‍ය විභංග සූත්‍රයේ කියෝගෙන යනකොට පින්නතුනේ ওই සත්‍ය විභංග සූත්‍රයේ මරණයක් කියලා කියන්නේ කුමක්ද? ඒ වගේම මේ මරණය කියන එකේ ඊටාම වැදගත් යථාර්ථය කුමක්ද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුකූලවම මරණය කියන්නේ කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේම වදාලා සත්‍ය විභංග සූත්‍රයේ එදා මිගදා ඉසිපතනාරාමේදී කතමන්තාවසු මරණං යාතේ සංතේසං සත්තානං සම්හා සම්හා සත්තනිකායා ත්‍ුතිකවනතා භේදෝ අන්තරධානං මත්තු මරණං කාලකිරියා කන්ධානං භේදෝ කලේබරස නික්කේපෝ ඉදං උත්තතාවසෝ මරණං බලන්න හරි ලක්ෂණට කියා දෙනවා උන්වහන්සේ ඇවැත්නි මරණය කියන්නේ කුමක්ද ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ සත්ව නිකාය ඒ කියන්නේ නැත්නම් කොටස් වලින් අහක් වීමක් වෙන්වීමක් අතුරුදහන් වීමක් කලුරිය කිරීමක් මෙන්න මේ ස්කන්ධ වලිය බිඳීමක් කලෙබරයාගේ නැත්නම් මල සිරුරේ විසිරීමක් මල සිරුරෙන් ඉව මේ සිරුරෙන් ඉවත් වීම මේක තමයි මහණෙනි මරණය. ඒ වගේම මේ මරණය ගැනම තවත් තැනක බුදුරජාණන් වහන්සේ ඊටාම ලස්සනට දේශනා කරලා තියෙනවා සප්තමරණන්ති ඒකභව පරියාප්ත පන්නස්ස ජීවිතයන්ද්‍රයස්ස උපච්ඡේදෝ කියන මේ වාක්‍ය අරගෙන බලන්න. තත්ත මරණන්ති ඒක භව පරියාපන්නස්ස ජීවිතේන්ද්‍රියස්ස උපච්ඡේදෝ. එතකොට මේකෙන් පෙන්නනවා එක භවයකින් වෙන් කරපු එක ආත්මයකින් වෙන්නුණු ජීවිතයේ කැදීම, සෙඳීම, මරණය බව මහණෙනි ඔබට මම දක්වනවා. දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව සත්‍යවිභංග සූත්‍රයේදී එනවා. මේ සත්‍යවිභංග සූත්‍රයේදී පෙන්වා දෙන ඒ කාරණයට අනුකූලව මේ මරණය කියන්නේ කුමක්ද? පින්නදිනි මරණය කියලා කිව්වහම අපි හොඳටම දන්නවා මේ මරණ තියනවා පින්නතුනේ ප්‍රධාන වශයෙන් හතරක් ආයුක්කේ මරණේ කම්මක්කේ මරණේ උභයක්කේ මරණේ උපච්ඡේදක මරණ ওই මරණ හතරටම තවත් තුනක් එක්කාසු වෙනවා ක්ෂණික මරණය, සම්මුති මරණය, සමුච්ඡේද මරණය. දැන් ඔය ආයුක්ඛේ මරණය කියලා කියන්නේ පෙන්නතුනේ අපි දන්නවා දැන් මේ කාල සීමාවට අනුකූලව අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් කෙනෙකුට අවුරුදු 100ක් 110ක් අතර එතකොට දැන් සාමාන්‍ය කෙනෙක් හරියට ආයුෂක් ගෙවලා මරණයටපත් වෙනවා නම් ඒ පුද්ගලයාගේ මරණයට කියන්න තියෙන්නේ ආයුක්තේ මරණය. මොකද ඒ පුද්ගලයා උපරිම වයස් සීමාවක් ජරාවටපත් වෙමින් අර අවුරුදු 100ක් හෝ 110ක් මේ පුද්ගලයා ජීවත් වෙලා තිබෙනවා. උපරිම වයස් සීමාවක්. ඒ ආයුක්තේ මරණය. ඊළඟට කම්මක්ඛේ මරණය කියලා කියනවා. කම්මක්ඛේ මරණය කියලා කියන්නේ ගෙනෙන ලද කර්මයට අනුකූලව දැන් පින්නතුනේ කර්මය කියලා කියනකොට ඉදිරියට මේ පින්නතුණු කර්මය ගැන කියන්න තියෙනවා. දැන් කර්මානුරූපව මේ manussත්වයේ ජීවත් වෙන යම්කිසි අපි හිතමු හොඳ හෝ පැත්තෙන් නරක හෝ පැත්තෙන්. කම්මක්ඛේ මරණය. කම්මක්ඛේ මරණය කියලා කිව්වම සමහර විට පාපතර භාවය නිසා ආදීනව ලැබමින් දුක් විඳින්න සිටින කෙනෙක්. ඒ තමන්ගේ කර්මය ඉවරයි. ඒ කර්මය ඉවර නම් තවත් ආදීනව දෙන්න තවත් දුගතියක් දෙන්න, තවත් දුකක් පරිදේවයක් දුක් දුම්නසක් දෙන්න අවස්ථාව නැහැ. හේතුව කර්මය ඉවරයි. අර කර්මය ඉවර නම් පුද්ගලයා මැරෙනවා. ඒකට කියනවා කම්මක්ඛේ මරණය. ඊළඟට එන්නේ උභයක්ඛේ මරණය. ආංශ ශක්තියයි මා දැන් කියාපු ප්‍රවෘත්ති කර්ම විපාක හැටියට දෙන ප්‍රවෘත්ති කර්ම කර්මයේ තුලින් මේ ජීවිතේන්ද්‍රිය ගෙන ආපු වේග ධාරාව වාහනයක් නම් සමහර විට ඩීසල් පෙට්‍රල් වගේ ඩීසල් පෙට්‍රල් තේනකම් වාහනේ දුවයි ඒක නැතුණාම නවතිනවා ඒ වගේ තමයි මේ කර්මයේ ඒ කර්මයේ පරිසම් දෙමින් අපි හිතමු ඒක සුවදායක පැත්ත වෙන්නත් පුළුවන් සපදායක සුවදායක ඒ වගේම සුපදායක දැන් මේ මම මේ කිව්වේ ආදීනව පැත්තෙන් දුක්ඛදායක දුක්ඛදායකව විඳින්මින් යන විට කර්මය ඉවරයි. කර්මය ඉවර නම් මැරෙනවා. දැන් මෙතෙන්දි කියන්නේ ඔබයක්ේ මරණය. ආවශ්‍යයි කර්මයයි දෙක එකසේම ගෙවිලා ගිහින් මැරෙනවා නම් ඒකට කියනවා ඔබයක්ේ මරණය. ඊළඟට ඉන්නේ උපච්ඡේදක මරණය. උපච්ඡේදක මරණය කියලා කිව්වහම පින වේවා, භව වේවා, පිනෙන් සැප ලබා ලබනවා වේවා. ඒ වගේම පවෙන් දුක ලබනවා වේවා. හදිසියේ උපච්ඡේදක මරණයක් ඒක හදිසි මරණයක් වෙනවා. ඒක සමහර විට වෙඩි උණ්ඩයක් වෙන්න පුළුවන්. සමහර විට සහසිතේකුගේ සහසිත සමත අන්තර්ගත වී මරණයටපත් වෙන උපස්සීදක මරණය. ඒ වගේම දියෙන් ඇක්සිඩන්ට් වලින් වාහන වලට යටවීමෙන් උඩ ඉඳලා බිමට වැටීමෙන් දැන් මේ පින්නතුන්ට දැන් මේ කාල සීමාව ඇතුළතදී අනන්ත අප්‍රමාණ උපස්සීදක මරණ ඕනතරම් අහන්ත ලැබුණා. ඒ වාගේ උපස්සීදක මරණ හදිසි මරණ පහනකින් අපි මේක දැක්කුවෝ. පහනකට තෙල් තියෙනවා, තිරේ තියෙනවා. පින්නත මේ තෙල් ටික ඉවර නම් මේ පත්තු කරපු පහනේ තෙල් ඉවර නම් පහන නිවෙනවා. ආයුක්කේ මරණ. මේ පහනේ තෙල් තියෙනවා, තිරේ ඉවරයි. තිරේ ඉවර නම් තෙල් තිබුණත් වැඩක් නැහැ. තිරේ ඉවරයිනේ. අන්න කම්මක්කේ මරණය. පහන නිවෙනවා තිරේ ඉවර වීමෙන් ඒක කම්මක්කේ මරණය. උභයක්කේ මරණය කියන්නේ කොහොමද? උභයක්ඛේ මරණය කියන්නේ තෙලුත් ඉවරයි, තිරෙත් ඉවරයි පහන නිවන. එහෙමනම් උපච්ඡේදක මරණය වෙන්නේ කොහොමද? තෙලුත් තියනවා, තිරෙත් තියනවා, පස් වේලක් තියනවා, ආලෝකයක් විහිදෙනවා. නමුත් හදිසි හුලඟක් ඇවිදින් පහන නිවනවා. මෙන්න මේ මරණ ධර්මතාවය අපි හිතනකොට ඇත්ත වශයෙන් අපට කොච්චරනම් දුකක් හිතෙනවද පින්නදනේ කොයි වෙලාවෙද දැන් මේ ශක්තිය අපට එන්නේ කියලා මේ පින්නතුන් හිතලා බලන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ හිමේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අභින්නම් පත්‍යවෙක්ති සබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බදිතේනවා. පින්නතුනි මෙතෙන්දි පෙන්වන්නේ සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති බොහොම වැදගත් පින්නතුනි මේ කාරණා අපි යම් යම් වස් වස්තුන් යම් යම් වර්ණවත් පැහැපත් මත සිලුකු ඒ වාගේම භෝම වටිනාය පෞරාණිකයේ කියේ নানা ප්‍රකාර අපේ සිද්දත්තු යම් යම් භාණ්ඩ ඒ වගේම යම් යම් ද්‍රව්‍යමය වශයෙන් ඒවා සියල්ලක් අපි පුළුවන් තරම් ලම් කරගන්නවා නානා විද නානා ප්‍රකාර සිද්ධක් සියල්ලක් ලම් කර ගන්නවා අපේ ශරීරය ගැන උනත් අපිට ගණන් ගන්න පුළුවන් තවත් ශරීරයක් ගැන හිතුවොත් ඒත් පුළුවන් වර්ණවත් වූ පැහැපත් වූ මතසිලුට වූ ලක්ෂණ වූ කාන්තාවක් පුරුෂයා පුරුෂයෙකු කාන්තාවක් පිළිබඳ සහ ලක්ෂණ වූ පුරුෂයෙ පිළිබඳ වූ කාන්තාවකගේ මානසිකත්වයේ ඇති වෙන ඒ සිතුම් පැතුම් පවා ගන්න පුළුවන් නමුත් Taman මොනතරම් ආශා කළත් මොනතරම් මේ පිළිබඳ උපාදානයක් දැඩි කොට අල්ලා ගැනීමක් සිද්ධ වුණත් මේ සියල්ලකගෙම Tamanට නිදහස් වෙන්න ලැබෙනවාමයි නිදහස් වෙන්නේ කියලා කියන්නේ සමන්ත අත්හරින්න සිද්ධ වෙනවා. මේ හැම ප්‍රියමනාප වස්තුකමින් අපට ඈත් වෙන්න සිද්ධ වෙනවා. Taman ලක්ෂණ බොහොම ඉතාම ඕනෑකමින් දරුවන් හදනවා, දරුවන්ගෙන් ඈත් වෙන්න වෙනවා. ගෙවල් හදනවා, ගෙවල් වලින් ඈත් වෙන්න වෙනවා. ඉඩම් හදනවා, ඒ සියලු දේකටම ආයුබෝම් කියලා සියලු දේම ඉවත් වෙන්න වෙනවා. මෙන්න මේ ප්‍රිය විප්ප යෝගයේ කියන தත්ත්වයේ තමයි මෙතෙන්දී මේ নানা ප්‍රකාර නානාවිද ලක්ෂණ වූ මතසිලුතු ඊටාම සිත්කලු සියල්ලක් ලංකරද ඒ හැම වස්තු වලින්ම ඈත් වෙන්න සිද්ධ වෙනා මහණෙනි ඕවා ලංකර කර බහුභාණ්ඩික වෙන්න එපා කිව්වේ ඕකටයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී සබ්බේහි මේපියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති. ප්‍රිය වූ ඊටාම ලක්ෂණ වූ හැඩවැඩ වූ වටිනා වූ වස්තුන් ලං කරන්න පා සියලු දෙයක්ම විනාශ මුකයටපත් වෙනේවා සබ්බේහි මේ පියේහි කියන මේ මේ පින්නතුනේ ආවර්ජනයක් නිතරම මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරනවා. ඊළඟට උන්වහන්සේ ඉදිරිපත් කරනවා පස්වෙනි කාරණයේ හැටියට මහණෙනි කම්මසකෝම්මී කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායාදෝ බලිස්සාමි චබින්නම් පච්චවික්කි තබ්බං බලන්න පින්නතුනේ මේ සියලු දෙනාම දැන් මම පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් හැටියට මේ හොඳ පින්නතුන්ට බණ කියනවා. ඒ වගේම මේ රටේ අනන්ත ප්‍රමාණ අපේ හාමුදුරන් වහන්සේලා ධර්ම දේශනා කරනවා, පිරිත් දේශනා කරනවා, මහ ජනතාව වෙනුවෙන් සාසනික මෙහෙවර කෙරෙනවා. ඒ වාගේම මේ රටේ ඉන්න සෑම දෙනෙක්ම Tamanta කරන්න පුළුවන් හැම උපරිම මෙහෙවරක්ම රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් සිද්ධ කරනවා. පින්නතුන් හැම දෙනෙක්ම කල්පනා කරන්න. අපි මේ හැම දෙයක්ම කළත් අපි හැම දිනාටම එක්තරා අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව එනකන් කාලය දෙනවා. ඒ දෙන්නේ Taman මීට පෙර ආත්මවලදී Taman ගෙනෙන ලද කර්ම ශක්තිය තිබෙනකන් පින්නතුනේ ඒ හැම ශක්තියක්ම අප බලාපොරොත්තු වෙන හැම પરමාර්ථයක්ම ඉෂ්ට කරන්න පුළුවන්. නමුත් ඒ පරාර්ථ චර්යාවකින් කර නැත්නම් ඒ මේකේ අනිත් පැත්තයක් තියෙනවා. Tamange හොඳ කර්මයක් ගෙනාපු නිසා තමයි මානසිකත්වයේ ලැබුණේ. ඒ මානසිකත්වයේ ලබාගෙන අද ඔබ කරන්නේ කුමක්ද? පින්නතුනේ. අද මොන තරම්නම් අධාර්මික සත්‍යෙන් ජීවත් වෙනවද කියලා බලන්න ඔහු හිතන්නේ ඊළඟ මතු ආත්මවලදීත් මේ වගේ හොඳ ගේක හොඳ පවුලක ඊටාම වැඩිකක් පවුලක මම ජන්මලාභේ කරાવી. ඒක දෙන්නේ කොහොමද කියලා බලන්න මේ මේ ආත්මයේට උපදිනකොට ගෙනෙන ලද කර්මේ නෑ පින්නතුනේ දැන් ගෙවන්න. මේ ගෙවමින් ඔබ දැන් කරන්නේ කුමක්ද කියලා බලන්න. කරන්නේ පාප කර්මයක්. අපේ බොහෝ දෙනෙක් පින්නතුනේ මේ පතර දෙස බලනකොට ප්‍රවෘත්ති දෙස බලනකොට පුදුමාකාර විදිහේ කනගාටුදායකයි. ඒ කියන්නේ මිනිසා මිනිස්කම ගැනවත් අදුතරමේ වෙන දෙයක් ගැන අවශ්‍ය නැහැ. මේ කර්මය ගැන අනිවාර්යෙන් අපි දවසක නිතර හිතන්න ඕන. උදේ පටන් රෑ වෙනකන් හදාගත්තු හරකා එහෙම නැත්නම් උදේ සිට රෑ වෙනකන් කුඹුරේ Tamanta හාලා දීපු හරකව හවස් වෙනකොට ගහලා මරලා උගේම මස් කනවා නම් මේ පුජ්‍යලයා යමපල්ලෙක්ද මිනිස්සෙක්ද කියලා හිතන්න මෙවැනි සිදුවීම් රාශියක් ගන්න පුළුවන් වකවානුවපාද අපි ජීවත් වෙන්නේ මා මේ කියන්නාවේ ඔබට ඔබේ කර්මයේ ඉහතින් කරන ලද කුසල කර්මයක හේතුවෙන් අද ඔබ මිනිස්සෙක් ඔබ දැන් ඊළඟ ආත්මයට යන්නේ කොයි විදිහේ පුද්ගලෙක් වෙන්නද කියන එක ඔබම නිතරම කල්පනා කරන්න තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කර්මය ගැන පොඩ්ඩක් මෙනෙහි කරන්න මහණෙනි. ධිට්ඨ ධම්ම වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරී වේදනීය ඒ වගේම යග්ගරුක යබ්බහුල යදාසන්න මේ ආදී පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා මහණෙනි. පුළුවන් තරම් මේ කර්මයේ පිළිබඳ ඔබ මෙනෙහි කරන්න. තමන්ගේ ජීවිතය හැමතිස්සෙම තමා විසින්ම රැක ගන්න ඕන. තමන් කරන ලද පාප කර්මවල తত্ত্বය පින්නතිනේ කවදාක්වත් තමන් කරන ලද කර්මයක ඒ ශක්තිය ආදීනවය සපදායක පැත්ත හෝ කුසල කර්මෙන් අකුසල කර්මෙන් ආදීනව පැත්ත කිසිම කෙනෙකුට බාර දෙන්න බෑ අප කරන ලද කර්මය විතරම වේදනීය වශයෙන් මෙලෝ වශයෙන් පරිසම් දෙනවා කොටසක් උපපද්‍ය වේදනීය කර්මයේ වශයෙන් දෙවෙනි ආත්මයේ පරිසම් දෙනවා අපරාපරිය වේදනීය කර්මයේ වශයෙන් ඉඳ ලැබුණු අවස්ථාවට සංසාරේ ඒ හැම දෙයක්ම පින්නතුනේ ඒ දුක්ඛදායක ඉරණමල් අනිවාර්යෙන් එනවා. ඒ වගේම පින්නතුනේ තමන් හිතන්ද යක්ගරුක වශයෙන් තමන් කරන ලද බරපතලම පාප කර්මය ආනන්තරීය පාප කර්ම මේවා පරිසම් දෙන එකක් දෙනවමයි මේවායෙන් බේරෙන්න බෑ යබ් බහුල කියලා කර්මයක් එනවා. වැඩි පුරවණු පුරුදු කරපු කර්මය පින්නතනේ ඒවා අනිවාර්යෙන් පරිසම් දෙනවාමයි. යදාසන්න මරණා සම්මේදී ප්‍රතිචිත්තේත ඊටාම කිත්තු වෙච්ච ඒ යදාසන්න කර්මය මේක ඊටාම බල සම්පන්නයි. හේතුව මරණාසන්න වේලාවේදී ප්‍රතිචිත්තේ හැටියට ආපු කර්මය තමයි පින්නතනේ සැපදායක හෝ විපතිදායක වෙන්නේ. මේ කියන தත්වේ ඒ වගේම කටස්ථාවා කර්මී කියලා තව එකක් එනවා. සමහර විට ඒකේ තරම්ම හිතාමතා කරන කර්මයක් නෙවෙයි. නමුත් කර්ම පරිසම් දෙන්නේ නැති වෙලාවක හෝ ඒ කර්ම පරිසම් දෙන අවස්ථාව තියෙනවා. ජනක කර්මය කියන්නේ සම්පූර්ණව සැප හෝ දුක ආත්මයක් ලබා දෙන කර්මය. ඒ වගේම උපස්සම්බක කර්මයේ පින්නතුනේ උපස්සම්බක කියන්නේ තමන්ට සපක් ලැබුණා නම් ඒ සපේ පොඩ්ඩක් දික් කරලා දෙන කර්මයේ තව ටිකක් ප්‍රබලත්වයේ දෙනවා. හැබැයි ওই වගේම තමයි අනිත් පැත්ත දුකක් නම් ඒ දුක තවත් වැඩි කරලා දෙන්නේ උපස්සම්බක කර්මය. ඊළඟට පින්නතුනේ උපපීඩක කර්මය කියලා තව එකක් වෙනවා. යම්කිසි කර්ම විපාකයක් දෙද්දී එය පින්නතුනේ ක්‍රමක්‍රමෙන් උපපීඩක කර්මය හැටියට කරන්නේ කොහොමද? ඒකේ ක්‍රමක්‍රමෙන් කුසල කර්මයක් නම් ඒක දෙද්දී ක්‍රමක්‍රමෙන් අකුසල කර්මයක් ලංව අර දෙන කුසලයේ අඩු කරනවා. අකු මේ කුසල කර්මයක් නම් අකුසල කර්මයේ ලං වෙලා කුසලත්වයේ අඩු කරනවා. ඒ විදිහ අඩු කිරීමක් උපපීඩක කර්මයේ. නමුත් උපඝාතක කර්මය කියන්නේ ඒක නෙවෙයි. පින්නතනේ විපාකේ සම්පූර්ණයෙන්ම නැති කරනවා. දැන් බලන්න අජාසත් රත්තුමාට ගොඩාක් පින් දහම් කරපු කෙනෙක්. නමුත් ඒ පින් පරිසම් දෙන්න වෙලාවක් නැහැ. දේවදත්තත් එක්ක එකතු වෙලා Tamange තාත්තා මරාපු පාප කර්මය ආවා. මෙන්න පීතෘ ඝාතක කර්මය මේක බලවත් ආනන්තරීය පාප කර්මෙන් එකක්. මේ විදිහට පින්නතුනේ අපේ ජීවිතයේ මේ විදිහේ කර්ම 11කට සම්බන්ධව අපේ ජීවිත යාත්‍රාව යන්නේ. ආයි මට ගිහින් කියන්න බෑ අපායේ අමරජුරන්ට. ඒකයි මේ මනුස්ස ලෝකේ ඉන්නේ නැද්දි පොඩි ප්‍රශ්නයක් තිබුණා මම තමයි මේ පෙරමුණටම ගිහිල්ලා ඒක ක්‍රියා කරේ යුද්ධ කරේ එහෙම නැත්නම් ඔක්කොම කැපුවේ මැරුවේ. ඒ යමරජුරන්ට ආйти නෑ ඉදම් ප්‍රශ්නේ සඳහා මේ සටන. ඒක දැන් Tamanta විඳින්න සිද්ධ වෙයි ආදීනව. මේකයි මම කිව්වේ පින්නතනේ අප ලෝකයක් දැස බැලීමවත් එහෙම නැත්නම් අනුකුත් අනුකුත් දෙනාගේ තිබෙන අඩුපාඩුකම් බැලීම නෙවෙයි. දවසට මේ කාරණා පහගෙන බුදුහාමුදුරුව ආවර්ජනා කරන්නට අපිට අවස්ථාව දීලා තිබෙනවා. ඒ නිසා හැමදිනම කල්පනා කරන්න තමන්ගේ ජීවිතේ මා පළමුවෙන්ම කිව්වේ ජරා ධම්මෝ මේ ජරං අනතීතෝති ජරාවට පත් වෙනවා මහලු වයසට පත් වෙනවා කියලා හිතන්නේ ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධින් අනසීතෝති අනසීතෝති අබින්නම් පච්චවිච්චිතබ්බං මම ලෙඩ වෙනවා ලෙඩ වෙනවා ලෙඩ වෙනවා ඒ වාගේම මරණ ධම්මෝම්හි මරණං අනසීතෝති මම මැරෙනවා මැරෙනවා මැරෙනවා ඒ වාගේම සබ්බේ හිමේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති මේ සියලුම මනාප ප්‍රිය මනාප හැම වස්තුන්ගෙන් අපට ඈත් වෙන්න සිද්ධ වෙනවා සියල්ලක් දාලයන්ට සිද්ධ වෙනවා හැම දෙයකින්ම ඉවත් වෙන්න සිද්ධ වෙනවා ඒ වගේම කම්මසකෝ මේ කම්මදායාදෝ කම්ම යෝනි කම්ම කම්ම බන්දු කම්ම ප්‍රතිසරණෝ යම් කම්මං කරිස්සාමි මේ කරන තමා විසින් සිතින් කයින් වචනින් කියන තුන්දොර විවෘතව කරන සුභවාදී හැම කුසලයක් අසුභවාදී හැම පාපයක් මේවා සියල්ලක්ම කර්මයක් බවට පත් කරමින් ආත්මයක් දානේ දුක්ෙන් දුක් විඳින්ට සිද්ධ වෙන බව ආවර්ජනා කරන්න කවුද මේ ආවර්ජනා කරන්නේ ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටේනවා පබ්බදිතේනවා ඒ ස්ත්‍රීන් ගෘහස්තයින් පුරුෂයින් හාමුදුරුවෝ හැම දිනම මේවා ගැන හිතාලා තමන්ගේ දවසේ කෙරෙන්න තියෙන කාරණා සියල්ලක් ඉෂ්ට කරමින් මේ කියන ආවර්ජනාත්මක කරුණු පහ ගැන මෙනෙහි කරන හැටියට මතක් කරමින් ධර්ම ශ්‍රවණේ සෑම දිනාටම මේ ධර්ම ශ්‍රවණේ තුල මම ඊටාම වැදගත් ලෙස දක්වන කාරණා කීපයක් තිබෙනවා එකක් තමයි Tamanගේ ජීවිතේ කුමකටද කියලා තමා තනියෙන් ආවර්ජනා කරලා බලන්න. මගේ ජීවිතේ මා ජීවත් වන ගමට අහිතක් පිණිස කළොත් ඊළඟට මගේ දරු පිරිසක් සිටිනවා. ඒ දරු පිරිසට බිඳින්න සිද්ධ වෙනවා. එහෙමනම් මගේ අතිජාතක දරුවන්ට කවදා නමුත් කාගෙන් හෝ ගුටිබැට කන අවඥාවට භාජනය වෙන මෙකී තත්වයට පියකු වශයෙන් මා දරුවන්ට ඒ තැන දෙනවාද මා සත්ව ඝාතනයේ යෙදුනොත් මා ස්ත්‍රී දූෂණයට යෙදුනොත් මා මංකොල්ල කෑමට යෙදුනොත් මා රාරක්කු වලට යෙදුනොත් බේබද්දෙක් හැටියට පාපතරේ තරේ හැටියට ආදීනව වශයෙන් මට නිරේතුලිය ප්‍රේත අසුරනිකායේ ලැබෙනවා මේ ලෝකයේ වශයෙන් අපහාසය ලැබෙනවා නමුත් ඒ මා සඳහා පමණයි ඊළඟට මගේ රත්තරන් දරුපටවුන්ට යන කල දසාව කුමක්ද ඔවුන්ට ආදීන වශයෙන් අපායේ නෑ වෙන්න පුළුවන් නමුත් අර බනින අවඥාව විඳින්න වෙනවා තමන්ගේ ඇතම ස්නහර වලින් සැදුම්ලත් අතිජාතක රත්තරන් දරුපැටියාට ඇයි පියවරුනේ මේ බැනුම ඉදිරිපත් කරන්නේ බැනුම් අහන්නද අත්වන්නද ඔබ දරුවායි පැද්දුවේ මෙන්න මේ සංකල්පය අප තුල ඇති කරගන්න තමයි මරණ ධම්මෝ මෙහි මරණං මම මැරෙන කෙනෙක් ඒ නිසා අනිවාර්යෙන් මම මරණයට පුළුවන් තරම් පැහැදිලිවම මගේ මානසික තත්ත්වය විවෘත කරන්න ඕන මගේ ක්‍රියාදාමය විවෘත කරන්න ඕන රට වෙනුවෙන් ජාති වෙනුවෙන් කරන්න තියෙන උපරිම සේවාව සිද්ධ කරමින් මගේ දරුවන්ට කවදා හරි කියන්න පුළුවන් අපේ තාත්තා අම්මා මේ රට වෙනුවෙන් ගම වෙනුවෙන් පන්සල වෙනුවෙන් පල්ලිය වෙනුවෙන් කරන්න තියෙන උපරිම සේවාවක් සිද්ධ කරපු පරාර්ථකාමී පුද්ගලෙක් ඒකනම් හරියටම හරි කියලා මුළු ජනතාවම කියනවා නම් අර රත්තරන් දරුවට ඒ තරම් ලස්සන ආභරණයක් නැහැ ඒ නිසා හැමදිනාම කල්පනා කරන්න මේ ධර්මතා පහ මේ ආවර්ජනාත්මක කරුණු පහ පිළිබඳ බුදුරජාණන් වහන්සේ තමාම තමාව වයසට යනවා ඒ වගේම තමා ලෙඩ දුක් ඇති වෙන කෙනෙක් වෙනවා ඒ වගේම තමන් සියලුම සියලුම සුභවාදී වස්තුන් තුලින් ඈත් වෙන්න වෙනවා එපමණක් නෙවෙයි තමා සම්පූර්ණම රෝග ආකාරයක් බඳු පුද්ගලෙක් වෙලා ඒ වගේම මැරෙන පුද්ගලෙක් වෙලා කර්මය සම්පූර්ණ පිහිට කර ගන්නා වූ පුද්ගලෙක් වෙලා මේ මේකී කාරණා ගැන සෑම දවසකම හිතන්න මෙනෙහි කරන්න එයම ඔබට නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වෙනවා සෑම දිනාටම ධර්ම ශ්‍රවණය තුළින් අමා මහ නිවන් සැප ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉත්තාවතාචම්මේහි සම්භසං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සෑම දිනකටම අමා මහ නිවන් සප ලැබේවා එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ වැලිගපොළ අම්බැවිල ගලපාට පුරාණ විහාරාධිපතිව වැඩවිසූ ශ්‍රී සද්ධර්ම වාගීශවර පූජ්‍යපාද බැන්දිය මුල්ලේ විපස්සී තිස්ස නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ ඔබ සැමට සිත්පතා ආර්ය කිරි බැතිබර දායකත්වයෙන් දිනපතා උදෑසන 5ට ජාතික ගුවන් විදුලිය ඔස්සේ සිත නිවන බුදු බණ ලෝකෝත්තර කීර්තියක් දිනූ අපේම දේශීය ව්‍යාපාරයක් වන ආර්ය සහල් සමාගමට අයත් ආර්ය කිරි සමාගමේ විශිෂ්ටතම හඳුන්වා දීමයි නිරෝගීකමට මුල් තැන දෙන නුවණැති පාරිභෝගික ජනතාවගේ විශ්වාසනීය තෝරා ගැනීමයි ආර්ය කිරි වෙනස හොඳින් හඳුනා ගන්න ආර්ය කිරි බීලම බලන්න දැනලා උදෑසන 5යි විනාඩි 41යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවය මේ වැඩසටහන් විසුරු හරින්නේ කොළඹින් දෙනියායෙන් හොන්නස්ගිරින් අරගහතැන්නෙන් රදැලෙන් සහ යාපනයෙන් 91.7 යටියොන්තටින් හපුතලින් සහ කොකාවිලින් කෂ්ණාගාරෙන් 91.9 මෙගහට් සංඛ්‍යාතයන් ඔස්සේ උදා වූ සුන්දර අද දවස ඔබේ සිත තුළ උපන් යහපත් සිතුවිලි ඒ ආකාරයට වේවා ප්‍රාර්ථනා කරමින් එක්වන්නට ආරාධනා අපගේ වැඩසටහන පෙරත් සංකල්ප Thank you. පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසූතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම් වේදනා ජලේ ක්ලේශ තාපයේ ආනන්ත වේදනා